යහපත් ජන සමාජයක් බිහි කිරීමේ මූලික පරමාර්ථයෙන් ආරම්භ කෙරුණු බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාව කරන්නට අපි දැන් සූදානම් වෙන්නේ අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයේ වැඩම කොට සිටින කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසනාධිකාරී පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමින්වන් වහන්සේ අපි ඊටාම নমස්කාර පූර්වකව අද ධර්මානුශාසනාව උදෙසා පිළිගනු ලබනවා. අද මේ දේශනාවට Tamanගේ සැදැහැති දායකත්වය ලබා දෙන්නේ මහර එක්සත් මාවතේ පදිංචි දයා ලියනගේ මහත්මිය හා දරුවන් වන රුසියාවේ පදිංචි රජේන්ද්‍ර එවැගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි නදීකා එවැගේම ලන්ඩන් පුරවරේ පදිංචිව සිටින ඉසුරු ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් එහෙමනම් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තුව තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු.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 වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි නදීකා දියණිය ලන්ඩන් පුරවරයේ පදිංචි ඉසුරු පුතණුවන් කියන නුවත් පිරිස තමයි අද මෙහි දායකත්වයේ දරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි උගන්වන ප්‍රධාන මාතෘකාවක් පරිත්‍යාගය කියලා කියන්නේ. ඒ පරිත්‍යාග කිරීම අතර උන්වහන්සේ පරිත්‍යාග දෙකක් දේශනා කොට එකක් තමයි ආමිස පරිත්‍යාගය. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ගෘහෝපකරණ මේ වගේ භෞතික දේවල් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ආමිෂ පරිත්‍යාගය. දෙවැනි එක තමයි ධර්ම පරිත්‍යාගය. ඒකේ ආමිෂය නැහැ. ඒ වුණත් ආමිෂයට වඩා වටින දෙයක් මේ ජීවිතයට ඒ පරිත්‍යාගය තුලින් ලබා දෙන්න පුළුවන්. ආමිෂ පරිත්‍යාගයෙන් අපි කතා කරන්නේ ඔවුන්ගේ ශරීරයට ශරීරය පෝෂණය කරන්න යමක්. ධර්ම පරිත්‍යාගය අපි ලබා දෙන්නෙම ඔවුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කිරීම පිණිස. ඉතින් ඒක නිසා මේ ආමිෂ දානයත් ධර්ම දානයත් කියන දාන දෙක අතර තථාගතයන් වහන්සේ දේශනා කළා ධර්ම දානයම අග්‍රයි කියලා. ඊට වඩා අග්‍ර වූ පරිත්‍යාගයක් අග්‍ර වූ දානයක් මේ ලෝකයෙහි තවත් නැහැ. ඒ තමයි ශ්‍රේෂ්ඨම දානය. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරන ඒ මහර එක්සත් අවතේ පදිංචි පින්වත් දයාලියනගේ මහත්මිය තමන්ගේ දූ දරුවන් පිරිවරාගෙන ඒ රුසියාවේ සිටින පදිංචි රජින්ද පුතණුවන් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නදීකා දියණිය ලන්ඩන් නුවර පුතණුවන් ආදී මේ අය තමන්ගේ ඥාතීන් හිතවතුන් පිරිවරාගෙන අද මේ බෞද්ධයා රූපවාහිනී මැදිරියේ සිට මේ ශ්‍රී ලංකාද්වීපයටත් මුළු ලෝකයටත් සිය දහස් ගානකට උතුම්ම දේ ලබා දෙනවා. ඒ තමයි දිය හැකි අග්‍රම දේ. ඊට වඩා දෙයක් නැහැ. ඒ තමයි තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ධර්ම දානමය පින. ඉතින් අද දවසේ මම තෝරාගත්තේ මේ ධර්ම දේශනාව පිණිස පුංචි සූත්‍ර දේශනාවක්. මේ දේශනාවට කියන්නේ පත්ත සූත්‍රය කියලා. පත්ත සූත්‍රය. පත්ත කියන මේ pāli වචනේ සිංහල තේරුම පාත්‍රය කියන එකයි. ස්වාමින් වහන්සේලා දාන වළඳන්න, පින්න පාතේ වඩින්න පාවිච්චි කරන පාත්‍රයට තමයි පාලියෙන් පත්ත කියන නම භාවිතා කරලා තියෙන්නේ. පාත්‍රයට. ඉතින් මේ පාත්‍රයක් සම්බන්ධ වෙනවා මේ දේශනාවට. ඒක නිසා තමයි මේ සූත්‍ර දේශනාව නම් කළේ පත්ත සූත්‍රය කියලා. ඉතින් මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සංයුත්ත නිකාය කියන ග්‍රන්ථයේ තමයි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායට තමයි මේ පත්ත සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක් දවසක් ජේතවනාරාමේදී විශාල භික්ෂු පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනාවක් කරනවා. උන්වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ බොහොම ගැඹීර කාරණාවක් පිළිබඳව උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේක සූත්‍රයේ සඳහන් කළා තේනකෝපන සමයේන භගවා පංචන්නං උපාද කන්දානං උපාදාය බික්කු ධම්මියා කතාය සන්දස්සේති කියලා. උන්වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ විශාල භික්ෂු පිරිසකට ගැඹුරු ධම් කතාවක් කියලා දෙනවා. පංච උපාදානස්කන්ධ ගැන දේශනා කරනවා. ජේතවනාරාමේ වැඩ ඉඳගෙන. උන්වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරනකොට ඒ භික්ෂූන් වහන්සලා ඊටාම හොඳින් ධර්ම ශ්‍රවණය කරනවා. මේ සූත්‍රයේම සඳහන් වෙනවා උන්වහන්සලා කොහොමද ධර්ම ශ්‍රවණය කළේ කියලා. මුලින්ම කියනවා අට්ටි කත්වා උන්වහන්සලා ධර්ම ශ්‍රවණය කරනවා අර්ථ දැනගනිමින්. ඒ කියන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට හරියට මහනවනම් කියන කියන වචනයක් වචනයක් ගානේ අර්ථය Taman තේරුම් ගන්නට ඕනේ. අපි ගත්තාම ධර්ම දේශනා කරන්නේ සිංහල භාෂාවෙන්. විදේශ රටක නම් ඉංග්‍රීසි භාෂාවෙන් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. කොහොම හරි තමන් භාවිතා කරන භාෂාවකින් තමයි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. Taman දන්න භාෂාවකින්. ඒක නිසා ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්ම දේශනාවේ හැම වචනයක්ම Taman හොඳින් තේරුම් ගන්නට ඕනේ. ඒක තමයි ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් තුල තිබිය යුතු පළවෙනි ලක්ෂණය. හැම වචනයක්ම ගන්න ඕනේ කියන. මොකද ගැඹුරු වචන නෙවෙයි කියන්නේ. නොදන්න භාෂාවක් නෙවෙයි කියන්නේ. අපි pāli පාට pāli වචන කියනවා. ඔබට ඒවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව උපුටා ගන්න පාළිය දැක්ුවාට ඒ හැම එකක්ම සිංහලෙන් කියනවා. ඒවේ පරිවර්තනය සිංහලෙන් කියනවා. ඒක නිසා ඔබට හැම වචනයක්ම තේරෙනවා. අන්න ඒක නිසා දේශනාව පුරාවටම හැම වචනයකම අර්ථ දැනගන්නට ඕනේ. එදා ඒ භික්ෂූන් ධර්ම ශ්‍රවණය කළේ අර්ථ දැනගනිමින්. වචනයක් ගානේ හොඳට තේරුම් ගනිමින්. ඊළඟට සඳහන් කළා මානසිකත්වා මානසිකත්වා කියලා කියන්නේ සමහර කෙනෙක් හොඳට තේරුම් ගනිමින් හොඳ සිහින් ධර්ම ශ්‍රවණය කරනවා ඒ වුණාට එයාලට මතක හිටින්නේ නැහැ ධර්ම ශ්‍රවණය කළ ඉවරුණාට පස්සේ මතක හිටින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා යම්කිසි මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා රෙද්දක් ඇඳගෙන සරමක් වැනි දෙයක් ඇඳගෙන එයාට කවුරු හරි මොන හරි ටිකක් දෙනවා. එයා දෙන හැම දෙයක්ම තමන්ගේ ඔඩොක්කුව ගන්නවා. ඊට පස්සේ ආ සිහියෙන් තොරව නැගිට්ටාම එතන ඔක්කොම ටික බිම වැටෙනවා. උන්වහන්සේ කරන සමහර අය ධර්ම ශ්‍රවණය කරන්නේ මෙසේයයිද මම කියමි කියලා. සමහර අය බණ අහන්නේ එහෙමයි. ඉඳගෙන ඉන්නව, අහගෙන ඉන්නව කියන හැම වචනයක්ම තේරුම් ගන්නව නැගිටිනකොට ඔඩොක්කුවට දාගත්තා වගේ එතනම බිමට ඒක තමන්ගේ ජීවිතේට මතකෙ හිටින්නේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැතුව අර පළවෙනි කාරණාව අර්ථය තේරුම් ගන්න ඕනේ. හොඳට වටහා ගන්න ඕනේ කුමක් ගැනද මේ දේශනා කරන්නේ කියලා. හැබැයි අර්ථ තේරුම් ගැනීම විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳට අහන දේවල් මතකෙ තියාගන්න එක අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඒකට කියේ පාලියෙන් මානසිකත්වා කියලා. අට්ටිකත්වා කිව්වේ වචනයක් ගානේ අර්ථ තේරුම් ගන්න. ඊළඟ මානසිකත්වා ඒ කියන්නේ හොඳට මතකේ තියාගන්න ඕනි ධර්ම ශ්‍රවණය කරන. ඊළඟට දේශනා කළා සබ්බං චේතසෝ සමන්වා හරිත්වා කියලා. සබ්බං චේතසෝ සමන්වා හරිත්වා කියලා කියන්නේ මුළු සිතම යොමු කරලා අපේ හිතේ ඇතිවෙන හැම සිතුවිල්ලක්ම මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ හැම අවධානයම සම්පූර්ණයෙන්ම යොමු කරන්නට ඕනේ ධර්ම දේශනාවටම. මුළු සිතම යොමු කළා. අනික් සිතුවිලි ඔක්කොම බැහැර කරලා ධර්ම දේශනාවටම හිත යොමු කළා ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. අපි හිතමු අපි කැමැතිම කෙනෙක් දිහා හරි කැමැතිම දෙයක් දිහා හරි නැත්තම් රූපවාහිනියක යන එකක් එහෙම නැත්නම් රේඩියෝ එකක යන සින්දු මොකක් හරි මේක අපි කැමති දෙයක් අහගෙන හරි බලාගෙන හරි ඉන්නවා බලන්න කැමැතිම දෙයක් දැස බලන් ඉන්නකොට නැත්නම් කැමැතිම දෙයක් අහගෙන ඉන්නකොට අපි මුළු හිතින්ම ජීවත් වෙන්නේ ඒක තුල අපි ඉන්නේ කොතනද කියන මතකේවත් අපිට නෑ අපි ඉන්නේ කොතනද මොකද කරන්න කියලා තේරෙන්නෙත් නෑ මුළු හිතින් මේක තුල අපි ජීවත් අන්න ඒ වගේ සදැහැති ශ්‍රාවකයා ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්ම දේශනාව තුළ මුළු හිතින්ම ජීවත් වෙන්න ඕනේ වෙලාව තුළ. මුළු හිතම යොමු කරන්න ඕනි ධර්ම දේශනාවට. ඒකයි කිව්වේ සබ්බං චේතසෝ සමන්වා හරිත්වා කියලා. මුළු හිතම යොමු කරලා ඊට පස්සේ කියනවා ඕ හිත සෝතෝ ධම්මං සුනාති. ඕහිත සෝතෝ කියලා කියන්නේ යොමු කරන ලද කන් නැතුව. ඒ කියන්නේ තමන්ගේ කන් දෙක, සවන්පත් දෙක ධර්ම දේශනාවටම යොමු කරගෙන ධම්මං සුනාති ධර්ම ශ්‍රවණය කරනවා. මේ කිව්වේ එදා භික්ෂුන් වහන්සේලා අර පංච උපාදානස්කන්ධය ගැන ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී භික්ෂූන් වහන්සේලා මේ දේශනාවට සවන් දීපු හැටි. අදට උනත් අපි ධර්ම දේශනාවකට සවන් දෙන්න ඕනි. මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ වෙන විදිහටමයි. කියන හැම වචනයකම අර්ථ දැනගන්න ඕනි අට්ටිකත්වා. ඒ වගේම අහන අහ දෙයක් ගානේ මතක තියාගන්න ඕනේ. මානසිකත්වා ඊළඟට මුළු හිතම දේශනාවට යොමු කරන්න ඕනි. සබ්බං චේතසෝ සමන්වා හරිත්වා ඊළඟට කන් යොමාගෙන අසන්නට ඕනි ඕහිත සෝතෝ ධම්මං සුණාතේ. ඉතින් මේ විදිහට ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට අතකෝ මාරස්ස පාපිමතෝ ඒතද හෝසේ. පෞකාර මාරයාට මෙන්න මෙහෙම හිතුණා. ඒ කියන්නේ මේ මාරයා කියලා කෙනෙක් ඉන්නවා. එයා දිව්‍ය පුත්‍රයෙක්. එයාට කියනවා දේව පුත්ත මාර කියලා. එයා ඉන්නේ දිව්‍ය ලෝක හයක් තියෙනවනේ. හයෙන් පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකේ අන්තිමට තියෙන්නේ. ඒ පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකයේ ආධිපත්‍ය දරන්නේ නායකත්වය දරන්නේ මේ වසවර්ති කියන මාරයා තමයි. එයා දිව්‍ය පුත්‍රයෙක් බොහෝම සැප බහුල ජීවිතයක් ලබන මහා පිනක් කළා තමයි මාර දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපත ලබන්නේ. සක්දෙව් රජතුමා වෙන්නටත් වඩා පිනක් කරන්න ඕනි මාර දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙන්න. එයාට පුළුවන්කම තියෙනවා දිව්‍ය ලෝක 6 ඊළඟට බ්‍රහ්ම ලෝක හැබැයි අර සුද්ධාවාස කියලා අනාගාමී ආරයන් විතරක් ඉන්න බ්‍රහ්ම ලෝක තියෙන ඒව හැර අනික් බ්‍රහ්ම ලෝක මිනිස් ලෝකය ඒවා තම වසඟයෙහි පවත්වන්න පුළුවන්. ආර ඒ කියන්නේ රහතන් වහන්සේලා හැර අනික් අයගේ සිත් පවා වෙනස් කරන්න මේ මායයට පුළුවන්කම තියෙනවා. මේ මායя කැමති නැහැ කිසිම කෙනෙක්ව නිවන් අවබෝධ කරගන්නවට. මොකද එයා හිතනවා නිවන් අවබෝධ කරගත්තොත් කවුරු හරි මගේ අර යටත් වැසියෙක්ව සත්වයෙක්ව මට අහිමි වෙලා යනවා කියලා. කියන්නේ අපි හිතමු යම්කිසි නායකයෙක් ඉන්නවා රටක් හරි පළාතක් හරි පාලනය කරන. එක්ක පාර්ලිමේන්තුව හරි නියෝජනය කරන. එයා කැමති නෑ Tamanට ඉන්න එක්කෙනෙක් හරි එක ඡන්දයක් හරි නැති වෙලා යනවට. එක මිනිස්සෙක් හරි අහිමි වෙනවට. අන්න ඒ වගේ මෙයත් කැමති නෑ මේ ලෝකේ ඉන්න සත්වෙක් නිවන් දැකලා ආයමත් උපදින්නේ නැතුව ඉන්නවට. ඉතින් ඒක නිසා නිවන් දකින අයට දික ලෙස බාධා කරනවා. ඉතින් මේ මායයට මෙන්න මෙහෙම හිතුණා මේ භික්ෂූන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරගෙන ඉන්නකොට බුදු මායя දන්නවා මේ විදිහටම බණ ඇහුවොත් එහෙම මෙය රහතන් වහන්සේලා වෙනවාද කියලා. බුදුරජාන් වහන්සේගේ දේශනා බොහෝමයකදී එහෙමයි. අහන පිරිස රහතන් වහන්සේලා බවට පත් වෙනවා. මාර්ගඵලලාභින් වෙනවා. ඉතින් මාර ඒක නිසා කල්පනා කළා අද ශ්‍රමණ බවත් ගෞතමයන් පංච උපාදානස්කන්ධය පිළිබඳව භික්ෂූන්ට ධර්ම දේශනාවක් කරනවා. ඊට පස්සේ යා හිතනවා සමාදපේති ධර්මයේ තුරුන් වහන්සලා සමාදන් කරනවා. මේ විදිහට ධර්මයේ හැසිරෙන්න, මේ විදිහට සිල් රකින්න, භාවනා කරන්න මෙහෙම සමාදන් සමුත්තේජේසි. උන්වහන්සේ අද මේ භික්ෂුන් වහන්සේලාව තෙජ ගන්වනවා. තෙජ ගන්වනවා කියන්නේ උන්වහන්සේලාට ජවයක්, ශක්තියක් ලබලා දෙනවා මානසිකව. මේක තුල මෙහෙම යෙදෙන්න කියලා උත්සාහය උනන්දු ඇති කරනවා. සම්පහන්සේති. ඊළාට උන්වහන්සේලා සතුටටපත් කරනවා මේ ධර්ම දේශනාව තුළින්. ඊළඟට එයා හිතනවා ඒ වගේම භික්ෂූන් වහන්සේලා අට්ටි කත්වා අර්ථ දැනගෙන මනසේ කත්වා හැම දෙයක්ම මතක තියාගනිමින් සබ්බං චේතසෝ සමන්වාහරිත්වා මුළු සිතම යොමු කරලා ඕහිත සෝතෝ ධම්මං සුනාති කන්නගෙන බණ අසනවා මම ඒක නිසා මෙතනට එළමෙන්නට ඕනේ හිතනවා එළමෙන්නේ මොකටද විචක්කු කම්ම කම්මායාය කියලා. ඒ කියන්නේ මුන්නවහන්සලගේ නුවණ නැමැති ඇස වනසලා දාන්න. මේ ධර්ම ශ්‍රවණය කරන භික්ෂූන්ගේ දැන් නුවණ වැඩෙනවා. ඒ නුවණ නැමැති ඇස ප්‍රඥාව ඇස වනසලා දාන්න මම දැන් එතනට යන්න ඕනි කියලා මේ මාර්යා කල්පනා කළා. මාර දිව්‍ය පුත්‍රයා. එයා කල්පනා කරලා ඒ වෙලාවේ එහෙම කල්පනා කළා ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාගේ පාත්‍ර දානවල දෙන මැටි වලින් හදපු පාත්‍ර බොහෝ පාත්‍ර ටිකක් එළියේ තිබ්බ වේලෙන්න. මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාව විහාරේ එළියේ පාත්‍ර ගොඩක් තියලා තියෙනවා දන්වලඳන පාත්‍ර. ඉතින් මේ මාරයා ඊටාම ලොකු හරකෙක්ගේ වේශයක් ගොනෙක්ගේ වේශයක් මවා ගත්තා. ගොනෙක්ගේ වේශයක් මවාගෙන හරකෙක් විදිහට මේ මාර්යා ගියා මේ ධර්ම දේශනාව කරන තැනට. ගිහිල්ලා හිටන් අර එක පාත්‍රයක් බින්දා. මැටි වලින් හදලා දෙන පාත්‍රයක් බින්දා මේ හරක පාගලා ඇනලා බින්දලා දැම්මා. ඊට පස්සේ එක භික්ෂුවක් අනෙක් භික්ෂුවට කතා කළා. කතා කරලා කියනවා බික්කු බික්කු ඒසෝ බලිවද්දෝ පත්තෝ බින්දෙයාතේ භික්ෂුව භික්ෂුව බලන්ඩ අන්න හරකෙක් ඇවිල්ලා පාත්‍ර ටික බිඳිනවා කියලා කිව්වා ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න අතර එක භික්ෂුවක් අනෙක් භික්ෂුවට කිව්වා භික්ෂුව භික්ෂුව බලන්ඩ අන්න හරකෙක් ඇවිල්ලා පාත්‍ර බිඳින පටන් අරගෙන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා නසෝ බික්කු බලිවද්දෝ මාරෝ ඒස පාපිමා මහණෙනි ඒ හරකෙක් නෙවෙයි. ඒ පෞකාර මාරයා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මේ හරකෙක් නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. මේ පෞකාර මාරයා ඇවිල්ලා ඉන්නේ. තුම්හාකං විචක්කු කම්මායා අතෝති. ඒ ඇවිල්ලා ඔබලාගේ නුවණ නැමැති ඇස වනසලා දාන්න. දැන් ඔබේ නුවණ වැඩෙනවා. මාර්ගඵල ලබන්න රහත් වෙන්න පුළුවන් විදිහට මේ නුවණ නැමැති ඇස වනසලා දාන්න නැති කළා දාන්න ප්‍රඥාව දියුණුක දියුණු වෙන්නේ නැති වෙන්න තමයි නැති කරන්න තමයි මේ මාය ඇවිල්ලා ඉන්නේ මේ හරකෙක් නෙවෙයි මේ මාය කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් එහෙම ප්‍රකාශ කරලා ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මාරෝ අයං පාපිමායිති විදිත්වා මාරම් පාපි මන්තං ගාතාහි අජ්ජබාසේ. උන්වහන්සේ දැනගත්ත මේ ඇවිල්ලා ඉන්නේ පෞකාර මාරයයි කියලා. එහෙම දැනගෙන මේ පෞකාර මාරයාටම බුදුරජාණන් වහන්සේ ගාතාවක් දේශනා කළා. උන්වහන්සේ මාරයට ගාතාවක් කිව්වා. මාරයට කියනවා රූපං වේද ිතං සංඤං විඤ්ඤාණං සංඛතං ඒසෝහමස්මි නේතං මේ ඒවං තත්ත විරජ්ජේ කියන යම් කිසි කෙනෙක් මාරැටි කරන යම් කිසි කෙනෙක් රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධය නේසෝහස්මි මෙය මම නොවෙමි කියලා හිතනවා ඊට පස්සේ නේතං මේ මෙය මගේ නෙවෙයි කියලා හිතනවා නම් ඒවන් තත්ත විරජ්‍යති ඒ මම නොවේ නොවේමි මගේ නොවේ කියලා හිතන කෙනා මේ පංච උපාදානස්කන්ධයට ඇලෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ මාරයට ප්‍රකාශ කළා. මොකද මේ මාරයා කියන කෙනාට පුළුවන් නිවන් දකින්න ඉන්න අයට බාධා කරන්න. හැබැයි නිවන් දකින්න හිතන හැමෝටම බාධා කරන්න මායයට පුළුවන් කමක් හැකියාවක් නැහැ. මායයට පුළුවන්කම තියෙන්නේ සිහියෙන් තොරව ඉන්න වෙලාවට ආදා කරන්න විතරයි. සිහියෙන් යුතුව ඉන්න වෙලාවට බාධා කරන්න මායයට කෙසේවත්ම පුළුවන් කමක් නැහැ. දැන් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැර දාලා යනකොට උන්වහන්සේ උන්වහන්සේගේ පින් බලෙන් එයා අම්මට තාත්තට වැඳලා අවසර ගත්තා මම පැවිදි වෙන්න යනවා බුද්ධත්වයේ සොයාගෙන යනවා කියලා කෙස් රැවුල් බහලා කසාවත් හැඳගෙන එසේ අම්මයි තාත්තයි කියන කඳුළු පිරුණු මුහුණින් යුතුව බලන් සිටියයි දෙස ඒත් පියතුමා එච්චරම කලබල වුණේ නැහැ මොකද හේතුව ගේට්ටුවක් දාලා මුළු නගරයම වහලා තියලා තියෙන්නේ. මේක අරින්න දහසක් සේනාවක් අවශ්‍ය වෙනවා. අදටත් සමහර රටවල් වල රජමාලිගා දොරටුවක් මම දැකලා තියෙනවා. ඒක හරියනම් දැන් මැෂින් එකකින් අරිනවා. නැත්තම් 1000කටවත් අරින්න බෑ පියන් දෙක. හරියට ලොකු හයිවේ එකක් කරා දාපු පියන් දෙකක් වගේ ලී වලින් හදලා තියෙන දෑවලින්. ඉතින් ඒක නිසා ඉන් 1000ක් අය ඕනේ මේ විශාල යෝධ ගේට්ටු වරින්න. ඉන් බය වුණේ නෑ මේක වහලා තියලා. බෝසතාණන් වහන්සේ කන්තකස්සයා පිට නැගිලා යනකොට දෙවිවරු විසින් මේ ගේට්ටුව ඇරලා දුන්නා. පියතුමා හිතුවට මෙයාට එළියට යන්න බෑ කියලා දෙවිවරු මේ ගේට්ටුව ඇරලා දුන්නා. මේ දොර පළු දෙක පියන් දෙක ඇරලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ එතනින් එළියට යනකොටම වලාකුලක් මත බොහොම ලස්සන කෙනෙක් හිටියා. උන්වහන්සේ බැලුවා එයා දිහා. බලනකොටම කිව්වා සිද්ධාර්ථය යන්න එපා ඉදිරියට. ඔබ තව දවස් 7ක් ඉන්න. සක්විති චක්‍රය ඔබ දෙස දැන් පෙරලෙමින් එනවා. ඒක වාසනාවට අහසින් එන එකක්. පෙරලෙමින් එනවා. ඉතින් මේ චක්‍ර රත්නය එනකන් ඉන්න. එතකොට ඔබ සක්විති රජ වෙනවා. ඒ චක්‍රය ආවහම ඔබට අහසින් යන්න පුළුවන් ලෝකෙ ඕනෙම තැනකට. කොයි රටට ගියත් ඒ රටේ අය ඔබට යටත් වෙලා ඔබේ යටතේ එයාලව රට පාලනය කරන්න ගන්න ඔබේ උපදේශනව. ඉතින් ඒක අන්න මුළු ලෝකෙම පාලනය කරන රජ කෙනෙක් වෙනවා. ඒක නිසා යන්න එපා කියලා කිව්වා. එහෙම කිව්වහම උන්වහන්සේක ඇහුවේ නෑ. උන්වහන්සේ ඉදිරියටම ගියා යන්න ගිය ගමන. කිව්වා ඔබ වගේ 1000ක් ආවත් මම මේ බුද්ධත්වයට පත්වෙන ගමන වළක්වන්න බෑ කියලා. ඉතින් උන්වහන්සේ එහෙම ගියාට අවුරුදු 6ක්ම නොඑක් විදියට දුක් විඳින්න උනානේ. අවුරුදු 6ක්ම ඉඳලා. දුක් විඳලා හත්වෙනි මේ කියන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන අවුරුදු 6ක් දුක් විඳලා ඉවර වෙලා අර මාර්යා එදා ඒ පටන් ගත්ත ගමන උන්වහන්සේගේ පස්සෙන් යන්න පටන් ගත්තා. උන්වහන්සේ නොපෙනෙන්නේ උන්වහන්සේගේ පස්සෙන් යන්න පටන් ගත්තා. මොකද මේ දෙවිවරුන්ට අවුරුදු 6ක් යන බොහොම පුංචි කාලයක්. අපේ මාස 3ක් තරම් කාලේ දෙව්ලොව ගත්තොත් තප්පර කීපයක් වගේ කාලයක්. තප්පර 9ක් වගේ කියලා ගණනය කරලා තියෙනවා. අභිධර්ම දේශනා කළ කාලේ. දෙව්ලොව වේලාවලකින් ගත්තොත් එහෙම. ඉතින් ඒක නිසා බොහොම පොඩි කාලයක්. මොකද දිව්‍ය ලෝකේ සමහර දිව්‍ය ලෝකවල පළවෙනි දිව්‍ය ලෝකේ අපේ අවුරුදු 50ක් යට එක දවසයි. දෙවෙනි දිව්‍ය ලෝකේ අපේ අවුරුදු 100ක් එහෙට එක දවසයි. ඊළඟ දිව්‍ය ලෝකේ අපේ අවුරුදු 200ක් එක දවසයි. ඒ ආයුෂත් තියෙන්නේ ඒ දිව්‍ය අවුරුදු දිව්‍ය ආයුෂ ගත්තොත් එහෙම කියන්නේ 3 කෝටි 65 ලක්ෂේ අන්න ඒ වගේ ආයුෂ තියෙනවා. ඊටත් වඩා ටිකෙන් ටික එකින් එකට ආයුෂ ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒක නිසා දෙවියන්ට මේ මාස නේ අවුරුදු 6ක් කියන්නේ බොහොම පුංචි කාලයක් විතරයි. එයා පියවරක් පියවරක් ගියා බෝධිසත්වයන්ගේ සිහිය නැතිවෙන යම් කිසි තැනක් තියෙයිද කියලා. ඒ කියන්නේ තමන්ගේ හිතේ ආසාවක් උපදිද උන්වහන්සේගේ ආසාවක් ඇති වෙයිද? උන්වහන්සේ පොඩි දෙයකට හරි <clears throat> තරහ යයිද? ඉරිසියාවක් ඇති වෙයිද? ඒ කියන්නේ ක්ලේශයක්. <clears throat> එහෙම ක්ලේශයක් ඇති වුණා කියලා කියන්නේ සිහිය නැති වුණා. එහෙම සිහිය නැති වෙන අවස්ථාවක් ආවොතින් මාරයට පුළුවන් උන්වහන්සේගේ හිතට ඇතුල් වෙලා උන්වහන්සේගේ හිත වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම හිතාගෙන එයා පස්සෙන් ගියා. බුද්ධත්වයටත්පත් වුණා. බුද්ධත්වයටපත් වෙලත් එයා අතහැරියේ නෑ. එයා දන්නේ බුද්ධත්වයටපත් වුණාට එයා හිත සමහර විට කෙලස් උපදින්න පුළුවන් කියලා. බුද්ධත්වයටපත් වෙලත් අවුරුද්දක්ම පස්සෙන් ගියා. පියවරක් ගානම බුද්ධත්වයටපත් වෙලත් අවුරුද්දක් පස්සෙන් ගිහිල්ලා දවසක් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මාරයා කියනවා සත්ත වස්සානි සම්බුද්ධං අනුබන්ධින් පදා පදං ඕකාසංනා භිජානාමි සම්බුද්ධස්ස සතිමතෝ කියලා කියනවා අවුරුදු 7ක්ම ඔබ වහන්සේගේ පිටිපස්සෙන් පියවරක් පියවරක් ගානේ මාවා ඒ වුණාට කවදාවත්ම මම ඔබ හිතේ ක්ලේශයක් හටගන්නවා දැක්කේ නෑ. ඒක නිසා ඔබේ ගමනට බාධා කරන්න මට බැරි වුණා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ හරියට ලොකු ඝනකම කන්දක් ගලක් තියෙනවා. ඒක පේන්නේ වෙඬරු ටිකක් වගේ. වෙඬරු කියන්නේ අර චීස් අද වෙඬරු හැටියට චීස් තමයි. ඒ වගේ ගලක් තියෙන, ඒ වගේ පෙනුමක් තියෙන. ඉතින් යම් කෙසේ කාක්කෙක් මේක වෙඬරු පිඬක් කියලා හිතාගෙන ඒක වටේ කොට කොටා යනවා පොඩ්ඩක් හරි කඩාගෙන කන්න ඕනේ කියලා. එයා ඒකට කොටලා කොටලම වෙහෙසෙනවා. අන්තිමට බැරිම තැන නිකන් ඉන්නවා. අන්න ඒ වගේ තමයි මම අවුරුදු 6ක්ම ඔබ වහන්සේගේ පස්සේ ආවා. පුංචි හරි අඩුවක් තියද දෝෂයක් තියද බලන්න. කවදාවත්ම දකින්න ලැබුණේ නැහැ. ඔබ වහන්සේ එච්චර සිහියෙන් යුක්තයි කියලා ප්‍රකාශ කළා. අන්න ඒක නිසා මේ සිහියෙන් තොරව ඉන්න වෙලාවට තමයි මාර දිව්‍ය පුත්‍රයාට අපේ ජීවිතවලට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ. අපි කෙලෙස් වලින් තොරව ඉන්නවා නම්, ඒ කියන්නේ කෙලෙස් එකෙන් රහත් වෙන්නේ නැතුවම උනත් භාවනාරමුණක කෙලෙස් උපදවා ගන්න නැතුව ඉන්නවා නම් එහෙම එතකොට මායයට අපේ ජීවිතයට ඇතුල් වෙලා බාධා කරන්න බෑ. ඊළඟට අපි කෙලස් ලෝකෙම විතරක් ඉන්නවනම් එයා අපිට උදව් කරනවා මිස බාධා කරන්නෙත් නෑ. එයා කැමති අපි කෙලස් ලෝකය තුලම ඉන්නවට. කෙලසුන්ගෙන් නිදහස් වෙන්න උත්සාහද්දී තමයි අපිට එයා විරුද්ධව නැගී සිටින්නේ. ඉතින් මේ මායාවෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දේවල් ටික රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන මෙන්න මේ කියන පංච ආදානස්කන්ධය නුවණින් බලන්න පුරුදු වෙන්නට ඕනේ නේතං මම නේතං මම කියන්නේ මාගේ නොවේ කියලා නේසෝ හමස්මි මෙය මම නොවෙමි කියලා නමේසෝ අත්තා මෙය මාගේ ආත්මය නොවේ කියලා මේ විදිහට නුවණින් බලන්න වෙන්න ඕනේ. එහෙම නුවණින් බලාගෙන යනකොට එයාගේ හිත ටිකෙන් ටික දියුණු වෙලා යම් දවසක එයාට පුළුවන් වෙනවා මේවැ ඇලෙන්නේ නැතුව පංච උපාදානස්කන්ධේ ඇලෙන්නේ නැතුව ඉන්න. මේක තමයි නොඇලෙන පිළිවෙත කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් ප්‍රකාශ කරන්නට යෙදුනා. අපි බලමු පොඩ්ඩක් මේ පංච උපාදානස්කන්ධ කියන මේ කාරණාව පිළිබඳ ඉතාම කෙටියෙන් අපි අහලා තියෙන පංච උපාදානස්කන්ධය කිව්වහම රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියලා. ඉතින් මේ උපාදානස්කන්ධය කියන එක ගත්තහම අපිට එක කොටස් 10කට බෙදන්න පුළුවන්. ඒ තමයි අපිට තියෙනවා ඇස ඒක රූපයට අයිති එකක් සතර මහා ධාතුන්ගෙන් හටගත්තේ ඊළඟට ඇහැට පේන රූප අපේ ජීවිතයට බාහිරව සම්බන්ධ වෙනවා කන ඊළඟට කනට ඇහෙන ශබ්දය නාසය නාසයට දැනෙන ගඳ සුවඳ දිව දිවට දැනෙන රසය ඊළඟට ශරීරය ශරීරයට ලැබෙන පහස මෙන්න මේ ටික එතකොට 10ක් තියෙනවානේ. මේ 10 රූපයටයි මොකද මේවට කියලා කිව්වේ ඒව හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින්. ඉතින් මේවා රූපයට අයිති එක නිසා අපිට පුළුවන් මෙන්න මේ කියපු 10 අර විදිහට බලන්න. නේතම් මම මෙය මාගේ නොවේ. නේසෝ හමස්මි. මේ මාගේ ආත්මය මෙය මම නොවෙමි. නමේසෝ අත්තා මේ මාගේ ආත්මය නොවේ කියලා මේ ටික නුවණින් බලන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි මේ බලන වාක්‍ය ටික සිංහලෙන් විතරක් කිව්වත් පළවෙනි එක මාගේ නොවේ. දෙවෙනි එක මම නොවේමි. තුන්වෙනි එක මාගේ ආත්මය නොවේ. මේ වචන තුන භාවිතා කරන්නේ පුදුමාකාර ගැඹුරකට අපේ හිත අරගෙන යන්න. දැන් අපි ඇහැට හිත යොමු කරලා පියාගෙන හිතනවා ඇස මාගේ නොවේ කියලා හිතනවා. ඊට පස්සේ හිතනවා ඇස මම නොවේමි. ඊට පස්සේ හිතනවා අපි ඇස මාගේ ආත්මය නොවේ කියලා. බලන්න ඇස මාගේ නොවේ කියලා හිතනකොට අපි තුල ප්‍රහීන වෙන යම්කිසි ක්ලේශයක්. ඒ ප්‍රහීන ක්ලේශය තමයි තණ්හාව. ඇහැ කෙරෙහි තියෙන තණ්හාව අඩු වෙනවා. මගේ කියලා අපි තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ. මගේ ඇහැ, මගේ කන, මගේ දරුවෝ, මගේ ස්වාමියා, මගේ භාර්යාව, මගේ ගෙදර මේ මගේ වාහනය එමගල මගේ මගේ කියලා අල්ලගෙන ඉන්නේ ඒ මගේ මේ කියන එක තමයි තණ්හාව ඉතින් ඒක නිසා ඇස මගේ නොවේ කියලා හිතනකොට කාලයක් හිතන්න හිතන්න හිතන්න අර තණ්හාව ටික ටික ටික අඩු වෙන්න ගන්නවා ඇහැ කෙරේ තියෙන ඇලීම බැඳීම අඩු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ අපි හිතනවා ඇස මම නොවෙමි කියලා ඇස මම නොවෙමි කියලා හිතකොට මම වෙමි කියන අදහස අපේ හිතේ නැති වෙනවා. මම වෙමි කියන එක තුලක් තියෙනවා අපි සසරට බැඳලා තබන ප්‍රබල ක්ලේශයක්. මම වෙමි කියන එක තුල. ඒ ක්ලේශය තමයි බලන්න කල්පනා කළා අපි හිතනවා ඉගෙන ගත්ත කෙනා හිතනවා මම උගත් කෙනෙක් වෙමි. අනික් අය ඉගෙනගෙන නැහැ. ලස්සන කෙනා හිතන මම ලස්සන කෙනෙක් මේ. කුලවත් කෙනා හිතන මම කුලවතෙක්මි. මම පෝසත් කෙනෙක්මි. මම ධනවතෙක්මි. එහෙම නැත්නම් හිතනවා මම දුප්පත් කෙනෙක්මි. මම නිර්ධනයෙක්මි. අන්නේ විදිහට හිතනවා. කෙනෙක් උසස් කියලා හිතනවා. තව කෙනෙක් පහත් කියලා හිතනවා. මේ දෙකටම කියන වචනයක් මානය කිය. මානය තමන්ව මැන ගන්නවා. උසස් කියලා මැන ගන්නවා. එක්ක තමන් පහත් කියලා මැන ගන්නවා. දෙකම හැබැයි කෙලෙස්ම තමයි. අනේ මාව ලස්සන නෑ මාව කැතයිනේ කියලා මානුෂය කරන එකත් ක්ලේශයක්. මම ගොඩාක් ලස්සනයි අනික් වගේ අය අනික් අය වගේ නෙවෙයි. මම ලස්සන කෙනෙක් මේ ඒකත් ක්ලේශයක්. උන්වහන්සේ දෙන්නටම ප්‍රතිපල දෙකක් කිව්වා. උසස් කියලා මැනගන්න කෙනාටයි පහත් කියලා මැනගන්න කෙනාටයි. මානේන මක්කටෝ හෝතේ උන්වහන්සේක සාමාන්‍ය මානය තියෙනවා නම් එයා වඳුරෙක් වෙලා උපදිනවා කියලා ඊළඟ ජීවිතේ. මානේන මක්කටෝ හෝති. ඊළඟට කියන අතිමානේන කුක්කුරෝ කියලා. සමහර අය අධික මානය තියෙනවා. මම අනික් අය වගේ නෙවෙයි හොඳට ඉගෙන ගත්තා. අනික් අයට වඩා මම පෝසත්, මම අනික් අයට ධනවත්. උන්වහන්සේ ඒ අය කුක්කුරෝ. කුක්කුර කියන්නේ බල්ලෝ. ඒ අය බල්ලෝ වෙලා උපදිනවා කියලා උන්වහන්සේ වදාලා. සාමාන්‍ය හීනමානය තියෙන කෙනා වඳුර වෙලා උපදිනවා. තමන් අධික ලෙස උසස් කළ අනික් අය පහත් කළ සලකන කෙනා බල්ල වෙලා උපදිනවා. කොහොම හරි දෙන්නම තිරිසන් ලෝකෙට යනවා. ඉතින් මේ ඇහැ මම වෙමි කියන එකත් ඒක අපි තුල හටගන්න ක්ලේශයක් මානෙ නැමැති ක්ලේශය. ඇස මම වෙමි කියලා කියන්නේ මගේ මම හොඳ ඇසක් ඇත්තෙමි. අනික් අයට වඩා මගේ ඇස හොඳට පෙනෙනවා. අනික් අයගේ ඇසට වඩා මගේ ඇහැ ප්‍රියමනාපයි. අන්න මම වෙමි කියලා ක්ලේශයක් තියෙනවා මේ ඇහැ ගැන. ඒක නැති වෙන්න තමයි හිතන්නේ මම නොවේමි. මම නොවේමි කියලා හිතන්න ඕනේ. ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හිතන එක මේක ව්‍යාකරණානුකූලව හිතන්න ඕනිද කියලා. නමුත් ඒක ව්‍යාකරණානුකූලවම හිතන්න ඕනි. මම නොවේමි කියලා. මොකද ඒක බුදුරජාණන් සවදාලෙම නේසෝ හමස්මි කියලා. මම නොවේමි කියලා. උන්වහන්සේ වදාළ වචනෙම අපි හිතන්න ඕනි මම නොවේමි. එතකොට අපිට අර ඇහැ ගැන තියෙන මානය ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට හිතන්න ඕනි නමේ සෝවත්තා ඇස මාගේ ආත්මය නොවේ කියලා. ආත්මය කියන වචනේ තේරුම තමයි ස්ථිරයි සදාකාලිකයි හැමදාම පවතිනවා එන්නේ බින්දෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ මෙහෙම හිතන එක තමයි ආත්මය කියලා කියන්නේ. දැන් අපි ඇහැ ගැන හිතාගෙන ඉන්නෙත් එහෙමයි. අපි කවුරුත් දන්නවා කවදරි ඇහැ පේන්නේ නැතුව යන්න පුළුවන්. ඇහැ ලෙඩ වෙන්න පුළුවන්. මැරෙනකොට ඇහැ අපිට අහිමි වෙලා යනවා. ඒ ටික සාමාන්‍ය දැනුම තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය දැනුම තිබ්බට අනිත්‍යයි තහලා තියෙනවා දන්නවා. ඒකට ඔබ හිතනද ඔබට මෙහි මොහොතේ කවුරු හරි ඇවිල්ලා උලකින් එක හැකට අනිනවා. ඇහැ එච්චරයි. ආයේ මේ ජීවිතේ ඇහැ ලැබෙන්නේ නැහැ. සනීප කරන්න මොන විදිහටවත් බැරි වෙනවා. බලන්න ඔබ මානසිකව අවංකවම වැටෙනවද නැද්ද? අවංකවම මනසින් වැටෙනවා. ඔබ එකට මේ වෙලාව වැන්නොත් එහෙම කවුරු හරි. ඒ වැටෙන්න හේතුව මොකද්ද? ඇස මගේ කියලා අල්ලගෙන හිටියා. ඒ මගේ ආත්මය කියලා අල්ලගෙන හිටියා. ඒ මගේ ආත්මය කියලා. ආත්මය කියන්නේ ස්ථිරයි, සදාකාලිකයි, වෙනස් වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. එහෙම අල්ලගෙන හිටියා. එහෙම අල්ලගෙන හිටිය නිසා තමයි ඇහැ වෙනස් වෙනකොට ඔබ අඬන්න පටන් ගත්තේ. මගේ ඇස් දෙකට ඇන්නා. මගේ දැන් ඇස් දෙක පේන්නේ අඬන්න පටන් ගත්තා. ඊළඟට පරිදේවති. ඔබ නොඑක් නොඑක් දේ කිය කියා අඬන්න පටන් ගත්තා. නිකම්ම අඬන්න නැතුව. ඊළඟට කායිකව දුක ලබනවා ඔබ. මානසිකව දුක ලබනවා. කායිකවත් මානසිකවත් දැඩි වෙහෙසකට කම්පපත් වෙනවා. ඒ ඇස මගේ ආත්මය කියලා අල්ලගෙන සිටි නිසායි. එහෙනම් මේ මගේ ආත්මය කියන දෘෂ්ටිය වැරදි අදහස ඇහැ ගැන ඔබ තුල තියෙනවා. ඒක තියෙයිද කියලා තේරුම් ගන්න හැට විපතක් වෙන්න ඕනේ. විපතක් වුණාම අඬනවා නම්, වැළපෙනවා නම්, කායිකව දුක් විඳිනවා නම්, මානසිකව දුක් විඳිනවා නම් අන්න ඔබ තුල මගේ ආත්මය කියන දෘෂ්ටිය තිබුණා. ඒ දෘෂ්ටිය නැති වෙන්න හිතන්නට ඕනේ. ඇස මාගේ ආත්මය නොවේ කියලා. බලන්න දැන් මේ වචන තුන කොච්චර අර්ථවත්ද කියලා එකේ විදිහටම හිතන්න ඕනේ. වරද්දවා ගන්නට හොඳ නෑ. පළවෙනි එක මාගේ නොවේ. මාගේ කියලා හටගන්නේ තණ්හාව. තණ්හාව දුරු වෙන්න හිතනවා මාගේ නොවේ. මම නොවෙමි. ඒ කියන්නේ මම වෙමි කියලා හටගන්නේ මානය. මානය දුරු වීම පිණිස හිතනවා මාගේ මම නොවෙමි කියලා. මාගේ ආත්මය ආත්මය නොවේ කියලා හිතීම තුළ ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙලා යනවා. දැන් ඔබ නුවණින් විමසන්න පටන් ගන්නවා ඇස මාගේ නොවේ ඇස මම නොවේමි ඇස මාගේ ආත්මය නොවේ. මේ විදිහටම කන, නාසය, දිව, ශරීරය මේ ටික ගැනත් ওই විදිහටම හිතනවා හිත යොමු කර කර භාවනාවක් විදිහට ඉඳගෙන. අන්න එතකොට ඔබ රූපය පිළිබඳව හිතුවා වෙනවා. ඒ රූපය පිළිබඳව ඔබ නුවණින් කල්පනා කළා වෙනවා. ඊට පස්සේ ඔබ ඒ විදිහටම හිතන්නට ඕනේ රූපේ තව කොටස් පහක් තියෙනවනේ. ඇස ඇහැට පේන රූප. ඇස ගැන හිතලා ඇහැට පේන රූප ගැන හිතන්න ඕනේ. කන ගැන හිතලා ඊට පස්සේ ඊළඟට කනට ඇහෙන ශබ්දය ගැන හිතන්න ඕනේ. ආසය ගැන ওই විදිහටම හිතලා නාසයට දැනෙන ගඳ සුවඳ මාගේ නොවේ. ගඳ සුවඳ මම නොවේමි. ගඳ සුවඳ මාගේ ආත්මය නොවේ. මේ විදිහට හිතන්න ඕනේ. ඊළඟට දිව දිවට දැනෙන රස. කය කයට ලැබෙන පහස. මනස මනසට සිතුවිලි. මේ ටික ඔක්කොම ගැන හිතන්න ඕනි මේ විදිහට. ඊළඟට දැන් ඇහි ඇහෙන් අපි රූපයක් බලනකොට රූපයක් කියන දැනීම අපි තුල හට ගන්නවා. ගයක් දිහා බලනකොට ගයක් කියලා අපිට දැනෙනවා. ඒ දැනීමට කියනවා විඥාණය සිත කියලා. කලින් ශබ්දයක් ඇහෙනකොට ශබ්දය පිළිබඳ දැනීමක් අපිට ඇති වෙනවා. මේ මොකද්ද මේ ශබ්දය කියලා? ඒ දැනීමට කියනවා විඥාණය කියලා. සුවඳ කාග්‍රහණය කරනකොට මේ සුවඳක්ද ගඳක්ද මේක අපිට දැනෙනවා. ඒ දැනීමට තමයි කියන්නේ විඥාණය. ඊට දිවට දැනෙන රසය අපිට දැනෙනවා තිත්ත රසද, පැණි රසද, ඇඹුල් රසද, කර රසද ඒක දැනෙනවා. ඊළඟට කායට පහසක් දැනකොට අපි දන්නවා මේක සුමුදු පහසක්ද, ගොරෝසු පහසක්ද, සියුම් එකක්ද, සීතලද, උෂ්ණද ඒව දැනෙනවා. ඒක තමයි විඥාණය. මනසට සිතුවිල්ලක් එනකොටත් අපිට දැනෙනවා. මෙන්න මේ විඥාණයත් අපි අර විදිහටම මාගේ නොවේ මම නොවෙමි මාගේ ආත් නොවේ කියලා නුවණින් විමසන්නට ඕනේ. අපිට හිතන්න පුළුවන් ඇහැ ගැන විතරක් ගත්තොත් අනෙක් ටික අපිට හඳුන තේරුම් ගන්න පුළුවන්. <clears throat> ඇස මාගේ නොවේ, ඇස මම නොවෙමි, ඇස මාගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප මාගේ නොවේ, ඇසට පෙනෙන රූප මම නොමි ඇසට පෙනෙන රූප මාගේ ආත්මය නොවේ. එට ඇසේ පහළවන විඥාණය අර දැනීම සිත මාගේ නොවේ ඇසේ පහළවන විඥාණය මම නොවේමි ඇසේ පහළවන විඥාණය මාගේ ආත්මය නොවේ. එනබන් රූපයක් බලනකොට ඇසයි රූපයයි සිතයි කියලා කාරණා තුනක් ඉතු වෙනවා. රූපයක් දිහා බලනවා කියන්නේම ඇහැයි රූපයයි සිතයි සම්බන්ධ වෙනවා. ඇහැ තිබ්බට හිතක් නැතුව රූපයක් බලන්න බෑ. ඇස් අරගෙන නිදාගෙන ඉන්න අය ඉන්නේ ලයිට් එක දාලා තියෙද්දි. එනට කාමරේ තියෙන ඔයාට පේන්නේ නෑ. ඒ කියන්නේ විඥානයක් අපිට අවශ්‍යමයි. එන රූපේ බලනවා කියන්නේ ඇසයි රූපයයි සිතයි එකතු වීම. අන්න ඒකත් වශයෙන් දකින්න ඕනි. ඇසයි රූපයයි සිතයි එකතු වීම මාගේ නොවේ. මම නොවෙමි. මාගේ ආත්මය නොවේ. ඇසයි රූපය සිතයි එකතු වුණා කියන්නෙම එකතු වෙච්ච අරමුණු ටික ප්‍රියමනාපණං ඇහැ සතුටු සාගතණං රූපය සතුටු සාගතණං විඥානය සතුටු සාගතණං සැප වේදනාව හට ගන්නවා දුක් සහගතණං ඒ කාරණා දුක් වේදනාව හට ගන්නවා ඇහැයි රූපයයි සිතයි මධ්‍යස්තණං උපේක්ෂා වේදනාව හට ගන්නවා අන්නේ වේදනාවත් නුවණින් සලකන්න ඕනේ ඇසයි රූපයයි සිතයි එකතු වීමෙන් හටගන්න වේදනා මාගේ නොවේ මම නොවේමි මාගේ ආත්මය නොවේ ඊට පස්සේ රූප හඳුනා ගන්නවා මේ මොකද්ද රූපය කියලා ඇසින් රූප හඳුනා ගැනීම ඒකත් අර අර විදිහටම හිතන්න ඕනේ රූපයක් හඳුනා ගන්නවත් එක්කම අපිට රූපය ගැන එක එක සිතුවිලි හට ගන්නවා එන රූප ගැන පහළ වෙන චේතනා මාගේ නොවේ මම නොවේ මාගේ ආත්මය නොවේ මේක කාලයක් පුරුදු කරන්න පුරුදු කරන්න ඒවං තත්ත විරජ්‍යතේ මෙන්න මේ විදිහට යාට මේව ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා කියලා සර්වක් වහන්සේ වදාලා. මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව මනවින් යමෙක් පුරුදු කොට මේ ජීවිතය තුළ මාර්ගඵලයක් ලබන්න කල්පනා කළොත් එයාට සමහර විට මරණාසන්න මොහොතේ හරි ඒකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව මේ ජීවිතේ මාර්ගඵල ලබන අදහසින් මේක පුරුදු කළොත් ඊළඟ ජීවිතේ දෙව්ලෝ ඉපදිලා ඔහු මාර්ගඵලයන්ටපත් වෙන බව තථාගතයන් වහන්සේ සෝතානුද්ධත කේන්ද්‍ර දේශනාවේදී පදාලා. ඉතින් හෝරාවකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් උදාාර කුසල බලයක් අද රැස් කරගත්තා. මේ උදාාර සද්ධර්ම දානයෙහි දායකත්වයේ දරන්නේ මහර එක්සත් මාවතේ පදිංචි දයාලියනගේ මහත්මිය ඒ වගේම එතුමියගේ ආදරණීය දරුවන් රුසියාවේ පදිංචි රජින්ද්‍ර රජින්ද්‍ර ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අගනගරයේ පදිංචි නදීකා ලන්ඩන් නුවර පදිංචි ඉසුරු පුතණුවන් මේ පින්වත් පිරිස මෙහි දායකත්වයේ දරමින් මුළු ලෝකයටම උතුම්ම දානය ධර්ම දානය දෙමින් අග්‍රමහානීය කුසල ධර්මයක් රැස් කරගත් වග අපි තාම සතුටින් අප දනුමෝදන් වෙමින් සිහිපත් කරනු ලබනවා ඒ පින්වතුන් මෙවන් මහානීය පිනක් ලබාගෙන මෙසේ ඊ타ම ධාර්මිකව ප්‍රාර්ථනා කරනවා අවුරුදු 14කට පෙර පරලෝ සැපත් පියාණන් සමරපාල ලියනගේ මහතානන්ටත් අවුරුදු 8කට පෙර පරලෝ සැපත් ලොකු නෝනා ලොකු තාත්තා වන කරුණාදාස නියනගේ මැතිඳුන්ටත් ඒ වගේම අවුරුදු 4කට පෙර මිය ගිය නදීකාගේ මාමණ්ඩිය වන දියතාවේ පදිංචිව සිටි පියදාසකාරිය වසම් මහත්මාණන්ටත් මේ හැමදෙනාම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් ඊ타ම ආදරයෙන් පින් අනුමෝදන් කරනවා ඒ වගේම රටේ ඒකීය භාවය වෙනුවෙන් පැවති මානුෂීය මෙහෙයුමේදී පරලෝ සැපත් ලුතිනර් අලගියවන්න මහතානන්ට ලුතිනන් සුරේස් කුමාර මහතානන්ට යුද්ධයේදී මිය ගිය සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කරනවා අප නමින් පරලෝ සැපත් නම් සඳහන් කළේ සෑම දෙනාමත් අනෙකුත් ඥාතීන්ද මේ පින් ලබත්වා ඔවුන්ගේ පරලෝක ජීවිත සුවපත් වාසනාවන්ත වේවා සසරම සැපවත් වේවා සසර දුකින් මිදේවා අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන එඩ්වින් පෙරේරා පියතුමාණන්ටත් නන්දාවති මෑණියන්ටත් ඉල්නි දුලන්ගා තෙහාරා මිලානා හිරින්දේ දියානා යන මිනිබිරියන්ටත් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා මේ මහා පින ලැබේවා ඒ දරුවන් නිදුක් වේවා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා බොහෝ කලක් සුවසේ ජීවත් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම බෞද්ධයා නාලිකාවෙහි ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් ධර්ම දේශකයාණන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරමින් සියලු ලෝවැසි සත්වයන්ට සෙත් පතනවා අවසාන වශයෙන් හැම දිනාටම අපි සියලු දෙනාට මේ උදාර කුස මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුල ඊ타ම ඉක්මන් ජීවිතයකදී මාර්ගඵල අවබෝධය පිණිසම උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංසය සැමට මෙලව යහපතද පරලොව සුගතියද පරමාර්ථ වශයෙන් නිර්වාණ අවබෝධයද ලබා දෙන මහානීය කුක්ම වේවා